ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ නා උල ධම්මහදය සේනාසන වාසී පූජනීය මාන්කඩවල සමාහිත ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ පංචම භාගයේ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 සම්මා සම්බුද්දස්ස සාදු සාදු ඉමේ කෝ භික්කවේ ඉමස්මින් ධම්ම විනයේ අට අච්චරියා අභූතා ධම්මා යේ දිස්වා දිස්වා භික්ඛු ඉමස්මින් ධම්ම විනයේ අභිරමන්ති තේ සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වතුනි හැම දිනාම අද දවසේ ලෞතර මාමෑණි බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගෙන තම තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න ඒ වගේම මුළු ලෝකයාටම ධර්ම දාණය සිද්ධ කරමින් ලෝකයටත් කුසල ධර්මයක් ඊතර කරවන්න කුසල ධර්මයක් සිද්ධ කරවන්න ඒ වගේම අපි හැමදෙනාටම සසර දුකින් ඈතර වෙන්න අවශ්‍ය කරන මූලික වටපිටාව සම්පාදනය කරගන්න තමයි අපි හැමදෙනාම මේ සූදානම් වෙලා ඉන්නේ. පින්වතුනි, ඇයි අපි සද්ධර්මයේ ඇසිය යුත්තේ? ඇයි අපි බණ අහන්නේ? කුමක් සඳහාද කුමන හේතුවක් උදෙසාද අපි මේ තරම් දහමට යොමු වෙලා ඉන්නේ? පින්වතුනි, පරක් තෙරක් කෙරවලක් නොපෙනෙන අනවරාග්‍ර සංසාරේ හුළඟට අහු වෙලා ඒ මේ අත ගහගෙන යන පරණ්ඩලාවල් වගේ කර්මයේ නැමැති සැඩපහරට අසු වෙලා ඔබත් මාත් ඒ මේ අත ගහගෙන ගියා කෙසේ නමුත් කරන්ට යෙදුණු කුසල ධර්මයක් හේතුපාදක වෙලා මේ බුද්ධෝත්පාද කාලේ වටිනා කියන මනුෂ්‍ය ජීවිතයත් එක්ක අංගෝපාංග නිවැරදිව ලැබිලා සංගවා කියන අරුතක් තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සේ කැටිට උප්පත්තිය ලබන්න ලැබුණ එක ලේසි පහසු පුණ්‍ය විපාකයක් නෙවෙයි එනිසා ඇයි අපිට සද්ධර්මය අවශ්‍ය වෙන්නේ? කොච්චර ධනෙ තිබුණත්, කොච්චර දේපල තිබුණත්, දරුව හිටියත්, ඒ එකදු කෙනෙකුටවත්, එකදු දෙයකටවත් අපිව රැකගන්න බෑ. ධම්මං විනා නත්ති පිතාච මාතා ධර්මය හැර අපිට වෙන පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අතීත සදැහැති උපාසක උපාසිකාවෝ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං බුදුහාමුදුරුව හැර අපිට වෙන පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ධර්මය හැර අපිට වෙන පිහිටක් පිළිසරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මහා සංඝරත්නය හැර අපිට වෙන පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ කියලා තුනුරුවන් උදෙසා මමායනෙන් මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ තුනුරුවන් මගේ තුනුරුවන් අපේ කියන හැඟීමෙන් මේ සම්බුද්ධ ශාසනය ඇසුරු කරේ අතීත රජවරු සිටවරු දිහා හොඳට බලන්න තමන්ගේ ජීවිතයේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ධර්මය වෙනුවෙන් කැප කරපු ආකාරය දහම්සොඬ ජාතකයේදී ඒ වගේම මකා දේවී කතා පුවත්වලදී තමන් සියලු දේම අතහැරලා දාලා ඒ වගේම තමන්ගේ ජීවිතය අතහැරලා දාලා ධර්මයේ නැති ජීවිතේ වැඩක් නැහැ කියලා ධර්මයේ ලැබෙනවා නම් ඒ එක මොහොතක් හරි ඇති කියලා හිතලා ඒ යක්ෂයාට බිලි වෙන්න ගියේ එනිසා පින්වතුනි බොහෝම වුවමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරගන්න යම්තාක් සසරදී අපිට රැකවරණයක් සැනසීමක් ලැබෙනවා නම් ලැබෙන්නේ මේ සද්ධර්මය හරහායි. පින්වතුනි ඒ නිසා බොහෝම වුවමනාවෙන් ශ්‍රද්ධාවෙන් කන් යොමු කරලා තමන්ගේ කය නිශ්චල කරගෙන ඉන්නෝ වගේම හිතත් නිශ්චල කරගෙන මේ බණ ටික හඬ සෝදානම් වෙමු. මාත්‍රිකා කළේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේන සූත්‍රයක් තියෙනවා උපෝසත සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ අටක නිපාති උපෝසත සූත්‍රය මේ සූත්‍රය දිහාවට හැරිලා මේ සූත්‍රය තුලින් අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් ಗುಣධර්මයන් මොනවද කියන කාරණාව අද දවසේ ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. ඒ සූත්‍රයේ තේරුම තමයි ඉමේ කෝ භික්කවේ ඉමස්මින් ධම්ම විනේ අට්ඨ අච්චරියා භූතා ධම්මා යේ දිස්වා දිස්වා භික්ඛු ඉමස්මින් ධම්ම විනේ අභිරමන්ති කියලා පෙන්වන්නේ මහණෙනි මේ ආශ්චර්යවත් වූ අద్భుත වූ අලංකාරවත් වූ මේ ධර්ම විනයෙහි කාරණා 8ක් දිහා දැකලා කාරණා 8ක් කෙරෙහි හිත පහදවාගෙන මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ ශාසන භ්‍රමචර්යාව බොහොම සතුටින් සිදු කරගන්නවා කියන එක තමයි ඒ පරිච්ඡේදේ ඒ ඡේදේ අර්ථය මේකට හේතු පාදක වුණ ඒ නිදාන කතාවකුත් තියෙනවා පරිසරයකුත් තියෙනවා දවසක් බුදු පියාණන් වහන්සේ විසාකා මහ උපාසිකාව සාදලා පූජා කරපු මිගාර මාතු පාසාද එහෙම නැත්නම් පූර්වාරාමේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නකොට එදා පොහොය දවසක් බොහෝ භික්ෂුන් වහන්සේලාත් බුදු පියාණන් වහන්සේත් එක්ක වැඩ ඉන්නවා. පොහොය දවසේ භික්ෂූන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරනවා කියලා භික්ෂූන් වහන්සේලාගේ සීලේ තියෙන අඩුපාඩු සකස් කරගන්න ඒ ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන දවසක් ඉතින් උපෝසතේ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා පිරිසිදු වෙන දවසක් ඒ වගේම සීලයට මුල් තැන්න දෙන දවසක් මේ දවසේ බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සූදානම් වෙලා ඉන්නවා උපෝසතේ සිද්ධ කරන්න පොහොය සිද්ධ කරන්න ඒ විනය ශික්ෂාපද නැවත නැවතත් දේශනා කරගන්න. මෙහෙම ඉන්නකොට බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ගාවට ඇවිල්ලා වෙනදා වගේ අවවාද අනුශාසනා දෙන පාටක් පේන්නේ නැහැ. එනිසා ආනන්ද හාමුදුරුවෝ ප්‍රථම යාමය ඒ කියන්නේ 6 ඉඳලා 10 වෙනකන් ප්‍රථම යාමයේ කියලා හඳුන්වනවා. රාත්‍රී කාලේ කාල තුනකට බෙදෙනවනේ නේද? අහලා තියෙනව නේද? ප්‍රථම යාමේ බුදු පියාණන් වහන්සේ වැඩියේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා බලාපොරොත්තුෙන් ඉන්නවා. එනිසා ඔබ වහන්සේ වඩින්න භික්ෂුන් වහන්සේලාට මේ පාමොක් උදෙසන්ඩ එහෙම නැත්නම් මේ විනය පිළිබඳ අනුශාසනා කරන්න වඩින්න කියලා ආරාධනා කරනවා බුදු පියාණන් වහන්සේ නිහඬයි. මධ්‍යම යාමයට ඉක්ම ගියා ආනන්ද හාමුදුරුවෝ නැවත වතාවක් බුදුහාමුදුරුවෝ ගාවට ගිහින් ආයාචනා කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්ස භික්ෂුන් වහන්සලා බලාපොරොත්තු වෙන්නොන් වඩින්ද තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ නිහඬයි රාත්‍රියේ එළිවෙන අවස්ථාවෙත් ආනන්ද හාමුදුරුව ගිහින් කිව්වා ස්වාමිනී භාග්‍යතුන් වහන්ස භික්ෂුන් වහන්සලා බලාපොරොත්තු ඉන්නවා කරුණාවෙන් වැඩම කරන්න ස්වාමීනි කියලා ආරාධනා කරා ඒ වෙලාවේ තථාගත අමාමෑණී ලෝතුරු බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන ආනන්ද හිරිස අපිරිසිදුයි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ කතාවට සවන් දීගෙන ඉඳලා තමන්ගේ දිවසින් බලනවා කවුද මෙතන අපිරිසිදු කෙනෙක් ඉන්නේ. එහෙම බලපුවාම එක්තරා පුජ්‍යලයක් ඉන්නවා ඊටාම බයෙන් සැකෙන් කෙලෙස් වලින් භරිත වෙලා ඒ වගේම නොයේකුත් විනය ශික්ෂාවන් කඩ කරලා රාගයෙන් රත් වෙලා කෙලෙස් වලින් භරිත වෙලා ඉන්න ලාමක දුස්සීල භික්ෂුවක් මේ පිරිස අතර ඉන්නවා මේ පොහොය කරනකොට එහෙම ඇත්තන්ට වෙන වෙනම විනය ප්‍රඥාප්ති ටිකක් තියෙනවා. සිද්ධ කරගන්න ඕනේ කාරණා ටිකක්. එහෙම නැත්නම් ඒක එක අවස්ථාවක් තියෙනවා ප්‍රකෘති භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට ඒ පුජ්‍යලේකුට ඉන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. එහෙම දුස්සීල, පාපක වූ ලාමක දුස්සීල භික්ෂුන් වහන්සේ කෙනෙකුට එහෙම ඉන්න බෑ. ඒකේ යම් යම් අවස්ථාවන් තියෙනවා ඒ වැරදිවල ස්වභාවයන් අනුව. ඉතින් මම ඒ ටික පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ පුජ්‍යලයා ගාවට ගිහින් කියනවා "ඇවැත්නි මෙතනින් ඔබ බැහැරට යන්න භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට ඉන්න ඔබ සුදුසු නෑ." සද්ද නැතුව Tamange නොවේයි වගේ හිටියා. මොගලන් හාමුදුරුව දෙවෙනි වතාවෙත් කියනවා ආයසුතුන් වහන්ස මෙතන ඉන්න සුදුසු නෑ. ඔබ එහෙනම් බැහැරට යන්න කියලා. නිහඬයි මකු වෙලා බිම් බලාගෙන ඉන්නවා යන්නේ නෑ. ඒ තරම් දරතයි දැඩි. තුන්වෙනි වතාවෙත් කියනවා ඔබ බැහැරට යන්න මේ ප්‍රකෘති භික්ෂුන් වහන්සේලාත් එක්ක සිල්වත් භික්ෂුන් වහන්සේලාත් එක්ක ඔබට කිසිම සංවාසයක් එකට හිඳීමක් නැහැ. එනිසා ඔබ බැහැරට යන්න කියලා ඉවර වෙලා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ තුන්වෙනි වතාවෙත් කියනවා නෑ කිසිම හැලහොල්මනක් නෑ බාහුවෙන් අල්ලලා දොරෙන් එලිපත්තටම ගිහින් දාලා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දැන් පිරිසිදුයි ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේලාට පාමොක් උදෙසන්ඩ එහෙම නැත්නම් අනුශාසනා කරන්න කියලා කියනවා ඒ වෙලාවේ තථාගත අමාමෑණී ලෞතුරු බුදු පියාණන් වහන්සේ දේශනා කරන මොග්ගල්ලාන මෙතනින් පස්සේ තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් එක්ක පොහොය කරන්නේ නැහැ. ඔබලම පොහොය කරගන්න. මේ දුස්සීල පිරිස එක්ක තථාගතයන් වහන්සේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඉවර වෙලා තථාගතයන් වහන්සේ කියනවා. හරිම ආශ්චර්ය අද්භූතයි. ඒ පුජ්‍යලයා අතින් අල්ලලා එළියට දානකම්ම අතින් අල්ලලා එළියට දානකම්ම මෙතෙන්ට වෙලා හිටියා බලන්න කිසිදු ලැජ්ජාවක් බයක් නැතුව හිටපු හැටි කියලා හරිම ආශ්චර්යයක් අద్භූතයක් කියලා තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ මුගලන් හාමුදුරුව ඇතුළු ඒ භික්ෂු සංඝයාට මේ වෙලාවේ කාරණා 8ක් පැහැදිලි කරනවා මේ අසුරයෝ ඒ කියන්නේ දෙවියන්ට විරුද්ධ අර්ථයෙන් අසුරයෝ කියලා කියන්නේ මේ අසුරයෝ මහා මුහුද ඇසුරු කරගෙන තමයි ජීවත් වෙන්නේ මේ මහා මුහුද ඇසුරු කරගෙන ජීවත් වෙන අසුරයෝ කාරණා අටක් නිසා තමයි මේ මහා සාගරයට ඇලිලා ජීවත් වෙන්නේ කාරණා අටක් මේ මහා සාගරයේ තියෙන ආශ්චර්යවත් අద్භූත කාරණා අටක් නිසා අසුරයෝ ඒ මහා සාගරයට ඇලිලා කටයුතු කරනවා කියලා බුදු පියාණන් වහන්සේ මේ කාරණාට පැහැදිලි කරන පළවෙනි කාරණාව තමයි කුමක්ද මේ මහා සාගරය ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික අනුපූර්ණ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පබ්බහාරෝ කියලා ඉවරලා ටිකෙන් ටික ටිකෙන් ටික තමයි මේ මහා සාගරය ඉදිරියට නැමිලා තියෙන්නේ ගැඹුරු වෙලා තියෙන්නේ. මේ මහා සාගරේ එකපාරටම ගැඹුරු නෑ. ඒ නිසා මෙන්න මේ කාරණාව නිසා අසුරයෝ මේ මහා සාගරයට කැමති කැමැත්තෙන් ඇලිලා මහා සාගරය ඇසුරු කරනවා කියලා පෙන්නවා. ඊට පස්සේ මං දෙවෙනි කාරණාවත් කාලෙ මදි නිසා මෙතෙන්ට භික්ෂුන් වහන්සේලාගේ තියෙන විශේෂත්වය මේ ශාසනයේ තියෙන සුවිශේෂත්වය පෙන්නනවා ඒ කාරණාත් එක්කම මේ කාරණා අටක් නිසා තමයි භික්ෂුන් වහන්සේලාත් මේ ශාසනය තුල බොහොම සතුටින් වාසය කරන්නේ කියලා. අසුරයෝ යම් පරිදි මේ අනුපූර්ව නිම්නයක් අනුපූර්ව නිරීමක් පිළිවෙලින් ගැඹුරු ස්වභාවයක් මේ මුහුදේ තියෙනවද ඒ ස්වභාවයට ඇලුම් කරනවා වගේ ඒ ආශ්චර්යමත් අద్භූත කාරණාවට ඇලෙනවා වගේම භික්ෂූන් වහන්සේලාද මේ කාරණා අට නිසා මේ ශාසනය බොහොම සතුටින් වාසය කරනවා කියලා පළවෙනි කාරණාව ඒහා සමානයි කියලා පෙන්නනවා මේ ශාසනයේ තියෙනවා අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් එතකොට ආපු දවසේම භික්ෂුන් වහන්සේලා රහත් වෙන්න පෙන්වන්නේ නැහැ පනවන්නේ නැහැ ඒකට අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා එතකොට මේ ඕනම කෙනෙකුට ඊටාම සරල තැන ඉඳලා මේ ශාසනයට ප්‍රවිෂ්ඨ වෙන්න ඊටාම සුමට ආකාරයේ වැඩපිළිවෙලක් තියෙන නිසා භික්ෂුන් වහන්සේ හරිම කැමැත්තෙන් අනේ ඕනම කෙනෙකුට මේක ඇතුල් වෙන්න පුළුවන්නේ ඕනම තැනක ඉඳලා සාගරයට බහින්න පුළුවන් වගේ සාගරයේ එකපාරටම ගැඹුරු නෑ වගේ මේ මේ ශාසනයත් ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රතිපදාව දක්වා ක්‍රමානුකූල බවකින් පිරලා තියෙන්නේ කියලා ඒ නිසාම ශාසනයට ඇලිලා කටයුතු කරනවා කියලා දේශනා කරනවා. එතකොට අසුරයෝ කැමති වෙලා තියෙන්නේ ඒ සාගරයේ ක්‍රමිකව ගැඹුරු භාවයට පත් වෙලා තියෙන නිසා භික්ෂුන් වහන්සේලා ශාසනයට ඇලෙන්නේ ඇයි අනුපූර්ව ශික්ෂාවක් තියෙන අනුපූර්ව ක්‍රියාවක් තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා කියලා. ඊගාවට දෙවෙනි කාරණාව හැටියට පෙන්නනවා මේ මහා සාගරේ කොච්චර ඡණ්ඩ වුණත් කොච්චර රළු වුණත් වෙරළ ඉක්මවා යන්නේ නැහැ. විරල ඉක්මවල යන්නේ නැහැ. ඒ නිසා අසුරයෝ මේ මහා සාගරයට කැමති දෙවෙනි ආශ්චර්යවත් අද්භූතවත් කාරණාව තමයි මේ මහා සාගරේ විරල ඉක්මවා යන්නේ නැතිකම නිසා අසුරයෝ ඒ කෙරෙහි කැමැත්තෙන් ඇලිලා ඉන්නවා. එතකොට මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාද තමන්ගේ ශික්ෂාපද ඉක්මවා නොයන ආකාරයට කටයුතු කරන නිසා මගේ ශ්‍රාවකයෝ කවදාවත් ශික්ෂාපද ඉක්මවා යන්නේ නැහැ. ඒක මේ ශාසනයේ තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණාව කියලා පනවනවා. ඊගාවට මුහුදේ තියෙන තුන්වෙනි ආශ්චර්යමත් අద్భుත කාරණාව තමයි කවදාවත් මුහුදේ මලමිනී තියාගෙන ඉන්නවද? නෑ මලමිනී තියාගෙන ඉන්නේ නෑ. ඒව හැම වෙලේම ගොඩට ගහනවා. ගොඩට තල්ලු කරලා මහ මුහුද පිරිසිදු වෙනවා. අසුරයෝ මේ කාරණයෙන් නිසා මහා සාගරයට ඇලිලා ජීවත් වෙනවා. ඊගාවට භික්ෂුන් වහන්සේලාත් එහෙම තමයි. කවදාවත් දුස්සීල කෙනෙකුට මේ ශාසනේ ඉන්න බෑ. එහෙම කිව්වොත් එහෙම ඕගොල්ලොන්ට හිතෙන්න පුළුවන් එහෙනම් ඉන්නවා කියලා. බුදු පියාණන් වහන්සේ පෙන්නනවා භික්ෂු සංඝයා තුල හිටියත් මේ එකට වාඩි වෙලා හිටියත් එයා මේ ශාසනයෙන් බැහැරමයි කියලා පෙන්නනවා. එතකොට මම පසුව මේ ශාසනය කියන්නේ කොතනද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නම් මේ ටික කෙටියෙන් පැහැදිලි කරලා දීලා. එතකොට මේ ශාසනය මලකුණු තියාගන්නේ නැහැ වගේ මේ ශාසනයේ දුස්සීල භික්ෂුන් වහන්සේලාට ඉඩක් ඇත්තේ නැහැ කියලා පෙන්නනවා. ඊගාවට කාරණාව මේ ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියලා මහා ගංගාවන් තියෙනවා. පංචමහා ගංගාවන් තියෙනවා. මේ ගංගා වලින් නොයේකුත් නම් ගොත් වලින් ජලය ගලාගෙන ආවට ඒ ඒ ගංගාවල නමින් මහ මුහුදට ආවන් පස්සේ මහා සාගරයේ ජලය බවට පත්වෙනවා වගේම අසුරයෝ ඒකට කැමැත්තෙන් ඇලිලා ඉන්නවා ඒ වගේ මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා ඇලිලා ඉන්නේ ඇයි? නොයේකුත් ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර බ්‍රාහ්මණ ආදී වශයෙන් කොයි පැත්තෙන් ආවත් මේ ශාසනයට ආවන් පස්සේ එකම බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැටියට කටයුතු කරනවා. ඒ නිසා කිසිම කෙනෙකුට මෙතන ભેදයක් ඇත්තේ නැහැ. ඒ කාරණාව නිසා හැම භික්ෂුන් වහන්සේ කෙනෙකුට සතුටු වෙන්නේ නේද? නැත්තම් රජ පවුලෙන් ආවා කියලා ඉවරලා කෙනෙකුට ටිකක් ආඩම්බරයක් ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට අවාසියක් අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. අනේ කුමන කෙනෙක් ආවත් එකම පිරිස හා සමානයි හැමෝම සතුටින් ඒ වගේම එකට එකතු වෙලා කටයුතු කරන්නේ සංඝ සාමග්‍රියෙන් යුක්තයි. ඒ නිසා හැමෝම සතුටින් ගත කරන මේ කාරණාව නිසා කියලා ඒ කාරණාව පැහැදිලි කරනවා. ඊගාවට කොච්චර ගංගාවලින් ඇවිල්ලා වතුර පිරුණත් මහා සාගරයට ඒ වගේම වර්ෂාව කොච්චර ඇදහැළුණත් මේ මහා සාගරය පිරීලා ඉතිරිලා යනවද? පිරීලා ඉතිරිලා යන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සම්බුද්ධ ශාසනයේ කොච්චර අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනවම් පෑවත් මේ ශාසනය එහෙම පිරීලා ඉතිරිලා යන්නේ නැහැ කියලා පැනෙවුවා. ඊගාවට මේ මහා සාගරය එකම රසයි. මොකක්ද රස? ලුණු රසයි. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයත් විමුක්ති රසයෙන් යුක්තයි එකම ආකාරයේ අසුරයෝ එකම ලුණු රස ඒකේ ભેදයක් නැහැ ඒකේ ඇලිලා ඉන්නා වගේම මේ මහා සාගරයට ඇලිලා ඉන්නා වගේම මේ සම්බුද්ධ ශාසනයේත් නානා විමුක්ති රසයන් නැහැ. එකම විමුක්තියක් තියෙන්නේ. ඒ විමුක්තිය නිසා මේ ශාසනයට ඇලිලා මහා සංඝරත්නය කටයුතු කරනවා. බොහොම සතුටෙන් විහරණය කරනවා. ඊගාවට මේ හත්වෙනි කාරණාව මේ මහා සාගරේ මහ පුදුමාකාර විදිහට රත්නයන් තියෙනවා. බොහෝ වස්තු දීපල තියෙනවා. ඒ නිසා අසුරයෝ ඒකේ තියෙන මුතු මැණික් නොයේකුත් වෙරළු මිනි ආදී නොයේකුත් රතනයන් දිහා බලලා මොකද ඕගොල්ලෝ සාගරය ඇතුළට ගියොත් දවසක කිමිදුම් කෙනෙක් හැටියට අත්දැකීම ඇති වුණොත් සාගරය ඇතුලේ මොනතරම් සුන්දරද කියලා තේරෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව ලැබිලා නැතුව ඇති. නමුත් මේ අවස්ථාව ලැබිලා නැතත් හිතාගන්න මේ සාගරය මොනතරම් රත්න වලින් පිරීලා තියෙනවද? ඒ වගේ මොනතරම් සුන්දර තැනක්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. ඉතින් ඒ කාරණාව නිසාත් අසුරයෝ මේ සාගරයට ඇලිලා ඉන්නවා වගේ භික්ෂුන් වහන්සේලාත් මේ ශාසනයට ඇලිලා ඉන්නේ ඇයි මේකේ තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන රත්නයන් තියෙනවා දැන් මට මතක් කරලා දෙන්න මටත් අමතකයි දන්නේ මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම රත්නයන් කියලා කියන්නේ සතර සතිපට්ඨානය පටන් ගන්නෙ සතර සතිපට්ඨානය. ඊගාවට සතර සම්‍යක් ප්‍රදාන, සතර 이르දිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල. ඒ වගේම සත්ත බොජ්ජංග වූ බොහොම හොඳයි. ඊගාවට ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන රතනයන්ගෙන් මේ සම්බුද්ධ ශාසනය පිරීලා තියෙන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාට හරීම සතුටක් මේ රත්නයන් නිසා කවදාවත් දුකක් ලැබෙනවද නැහැ යම් තාක් මේ රතනයන් ඇති කරගත්තොත් උපදවා ගත්තොත් Taman තුල Tamanට මහ පුදුමාකාර ධනයක් එකෙන් ලැබෙන්නේ සප්ත ආර්ය ධනය නිසා මහ පුදුමාකාර සැපයක් සැනසීමක් ලැබෙන්නේ ඊගාවට අටවෙනි කාරණාව හැටියට පනවනවා මේ මහා සාගරයේ මහත් වූ සත්වයන් ඉන්නවා. තිමීය, තිමිරය, පිංගලය කියලා මේ විදියට මහා සත්වයෝ ඉන්නවා. යොදුන් 100, 200, 300, 400, 500 මේ වගේ මහත් වූ සත්වයෝ ඉන්නවා මේ සාගරය ඇසුරු කරගෙන. ඒ නිසා ඒ සත්ව ප්‍රජාවේ මහත් බව අලංකාරවත් බව නිසාම අසුරයෝ ඒකට ඇලිලා කටයුතු කරනවා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ මහත් වූ සත්‍යෝ ජීවත් වෙනවා කවුද මේ සම්බුද්ධ ශාසනේ සෝතාපන්න මාර්ගස්තය සෝතාපන්න පලස්තය සකදාගාමි මාර්ගස්ත පලස්ද අනාගාමි මාර්ගස්ත පලස්ත ඒ වගේම අරියත් මාර්ගස්ත පලස්ත කියන මේ මහා සත්පුරුෂ උත්තමයෝ ඉන්නවා ඒ නිසා ඒ උත්තරම ඇසුරු කරනකොට ජීවිතේට මහ පුදුමාකාර සහනයක් සැනසීමක් තියෙන්නේ. අනේ අපි හැමෝටම රැකවරණයක් තියෙනව නේද කියලා ඒ භික්ෂුන් වහන්සේලාටත් පුදුම විශ්වාසයක් හිතට ඇති වෙනවා. බොහෝම සතුටින් ඇලිලා මේ සම්බුද්ධ ශාසනයේ කටයුතු කරනවා. එනිසා මෙන්න මේ කාරණා අට නිසා අසුරයොන් බොහෝම කැමැත්තෙන් සාගරයේ ඇලිලා වාසය කරනවා වගේ භික්ෂුන් වහන්සේලාත් ඉබඳුම කාරණා අටක් නිසා මේ ශාසනය ඇලිලා කටයුතු කරනවා කියලා පනවලා තියෙනවා. එතකොට පින්වතුනි මෙන්න මෙතන වර්තමාන සම්බුද්ධ ශාසනය තුල ඒක කාටවත් චෝදනා කරනව නෙවෙයි. මොකද කාලයක් මේ ශාසනයේ අරාජික වෙලා අනුරාධපුර රාජධානියෙන් පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික ශාසනය පරිහානියටපත් වෙමින් ඇවිල්ලා නුවර යුගයට එනකොට උපසම්පදාවක් තිබ්බද? උපසම්පදාවක් නැති වුණා. ශාසන ප්‍රතිපදාවන් ගැන කවර කතාවක්ද? එනිසා ආචාර උපාධ්‍යයන් වහන්සේලා නැති වෙලා ගිහින් ශාසනය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික දුර්වල වෙලා ගියා. මේ කාරණා දැක්ක මහරහතන් වහන්සේලා අනාගතයේ සම්බුද්ධ ශාසනය උපදවා ගනී කියලා ත්‍රිපිටකය අරගෙන යන්න භික්ෂු පිරිසක් නැති වෙනවා. රට අරාජික වෙනවා, නියංසාගත කාලේනවා, ඒ වගේම සතුරු වදුරු වෙනවා, රෝග පීඩා ආදී වසංගත වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ටිකෙන් ටික ටිකෙන් ටික නැති වෙලා යනවා. ඒ නිසා කාමයන්ගෙන් මිනිස්සු ගිල ගන්නවා. ඒ නිසා අඩුම තරමෙන් ධර්මය ග්‍රන්ථාරූඪ කරලා තිබ්බොත් මේ සම්බුද්ධ ශාසනය අනාගතයේ යුග පුරුෂය පහළ වෙලා නැවත වතාවක් අසරණ අහිංසක ලෝකයට මේ සම්බුද්ධ ශාසනය දායාද කරලා දෙයි කියලා එදා ග්‍රන්ථාරූඪ කරලා තිබ්බා. එදා ඉඳලා ටිකෙන් ටික ටිකෙන් ටික රහතන් වහන්සේලා පිරිනුවම් පාපු තැන ඉඳලා රට අරාජික වුණා. නුවර යුගයට එනකොට ගණින්නාංශලා බවට පරිවර්තනය වෙලා උපසම්පදාවත් නැති වෙලා ශාසන පරිහානිය සිද්ධ වුණා. ක්‍රමික සංවර්ධනයක් කරා වර්තමානයේ තුලට මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධය ඇවිල්ලා තියෙනවා. ඒකයි කාටවත් චෝදනා කරන්න බෑ මේ කාරණාවේදී. හැම දෙයක්ම විනාශ වෙන තැන සම්බුද්ධ ශාසනය විතරක් එහෙම එකාකාරයෙන් පවතින්නේ නැහැ. එතකොට මෙන්න මේ සම්බුද්ධ ශාසනයේ වර්තමානයේ වෙනකොට යම් ප්‍රබෝධයක් තියෙනවා වගේම එක පැත්තෙන් දරා වැටීමකුත් තියෙනවා. මම මේකෙන් පැහැදිලි කරන්න කාටවත් චෝදනා කරන්නේ නැහැ කියලා පින්වතුනි මෙතන තියෙනවා අපිට අමතක වෙලා ගියපු කොටසක් ප්‍රධානම අපේ මනස යොමු යුතු කොටසක් නමුත් බොහෝ දෙනෙක් මෙතනින් පැනලා ගිහින් තියෙනවා එතකොට මේ සූත්‍රයේදී මුලින්ම තියෙනවා ඉමේකෝ භික්කවේ ඉමස්මින් ධම්ම විනේ ඉමස්මින් ධම්ම විනයේ මේ ශාසනයේ මේ ධර්ම විනයයි කියලා වචනයක් තියෙනවා. ඊටාම වැදගත් වචනයක් නමුත් මේක වර්තමානයේ තුල විග්‍රහ වෙන්නේ නැහැ. මේක තියෙනවා සතර සතිපට්ඨානය තුල ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අ비ජ්ජා දෝමනසං මෙතන තියෙනවා ඉද භික්ඛවේ භික්ඛු ඉද කියලා එක වචනයක් තියෙනවා මේ ඉද කියන වචනයෙන් කියන්නේ කුමක්ද? ඉද කියලා කියන්නේ මේ ශාසනයේ මහානතෙම. ඒකෙන් කියනවා මේ ශාසනයෙන් බැහැරත් පැවිදි පිරිස ඉඳලා තියෙනවා. ශ්‍රමණයන් වහන්සේලා ඉඳලා තියෙනවා. පරිබ්‍රාජකයෝ ඉඳලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ මේ ශාසනයේ මහානතෙම කායේ කායානුපස්සී විහෙරති කයෙහි කයානුව බලනවා නම් කියලා ඉද කියලා එක වචනයක් දීලා තියෙනවා මේ වචනේ ඊටාම ගැඹුරු කාරණාවක් සංගවා පැහැදිලි කරනවා නමුත් බොහෝ දෙනෙක් මේ වචනේ තියෙන ගැඹුරු අර්ථය දිහාවට හිත යොමු කරන්නේ නැතුව පනවලා තියෙන වැඩේ කරගෙන යනවා සතර සතිපට්ඨානේ ඒ කම්මට්ඨාන ටික වඩනවා නමුත් වඩන්න ඕන සුදුසුකම මොකද්ද? එයා මේ ශාසනය තුල කෙනෙක්ද කියලා දන්නේ නැහැ. දැන් මේ ඇත්තොත් සතර සතිපට්ඨාන මේ අපේ අම්මලා මේ පින්වත් ඇත්තෝ සතර සතිපට්ඨානේ කායानुපස්සනාව ඕන තරම් වඩලා ඇති. නමුත් මෙතන පෙන්නනවා මේ ශාසනයේ මහානතෙම මේ සූත්‍රයේත් කියන ඉමස්මින් ධම්ම විනයේ මේ ධර්ම විනයේ ඉමස්මින් සත්තු ශාසනයේ ඉමස්මින් Brahmacariye මේ Brahmacariyaවේ මේ සත්තු ශාසනයේ මේ ශාස්ත්‍රු ශාසනයේ මේ ධර්ම විනයෙහි කියලා කියපුවාම එතන තියෙන ලොකු අර්ථයක් තියෙනවා. එතකොට අපි ඉස්සරලාම ඉගෙනගත යුතුයි මේ සම්බුද්ධ ශාසනය කියලා පනවන්නේ කොතනින්ද කියන කාරණාව. එතකොට මේ ශාසනයේ විමුක්තිය පනවන යම් ප්‍රතිපදාවකුත් තියෙනවා මේ ශාසනයෙන් බැහැර විමුක්ති පනවන දුකෙන් එතර වෙන ප්‍රතිපදාවකුත් තියෙනවා මේ ප්‍රතිපදා දෙක මොකක්ද කියන කාරණාව අපි තේරුම් කරගන්න ඕනේ එහෙම මේ ඉද කියන වචනේ එහෙම නැත්නම් ඉමස්මින් ධම්ම විනේ මේ ශාසනයේ ධර්ම විනේ කියනක මොකද්ද කියලා දන්නේ නැතුව අනේ ඉතින් කායानुපස්සනා වඩනවා හැබැයි ඒක කුසල් වෙනවා සාසවා පුඤ්ඤ භාගිය උපදිවේ පක්කා සසරට කුසල් වෙන නැවත නැවත සුගතිගාමි උප්පත්ති දෙන කුසලයක් බවට පරිවර්තනය වෙනවා මිසක් ඒක අනාසවා මග්ගාංග පරියාපන්නා වෙන්නේ නැහැ. අනාශ්‍රූ මාර්ගාංග අනුව යන සතර සතිපට්ඨානයක් වෙන්නේ නැහැ. මම මේ පින්වත් පිරිස මුල් කරගෙන මේ පණිවිඩය අරන් යන්නේ මුළු ලෝකෙටම අරගෙන යන්නේ. ඒ නිසා හොඳට මේ ටික මේ වැදගත්කම නුවණින් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මේ ඉද කියන එක වචනේ එහෙම නැත්නම් මේ සූත්‍රයේ පෙනෙන ඉමස්මින් ධම්ම විනය කියන මේ වචනය නිවැරදිව තේරුම් ගන්න නැතුව කොච්චර සතර සතිපට්ඨානේ වැඩුවත් ඒක සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා ඒක කුසල් වෙනවා දිව්‍ය බ්‍රහ්මවල උප්පත්තිය ලබන්න හේතුපාදක වෙනවා නමුත් ලෝකෝත්තර මාර්ගයේ උපදින්නේ නැහැ අම්මේ හොඳට මතක තියාගන්න එතකොට එහෙමනම් ඉද කියන වචනේ මේ ශාසනයේ මහානතෙම ඉද මේ ශාසනය කොතනින්ද පටන් ගන්නෙ? එතකොට මේ ශාසනය කිව්වහම අපි මෙන්න මෙතනින් ඊටාම සීරුවෙන් අපේ ශාසනය අර අම්මලා කුල්ලෙන් පොල අදනම් කුල්ලෙන් පොලන්නේ නෑනේ හාල් නේද අම්මා කුල්ලෙන් පොලලා ඒකෙන් ගල් ඇගිටි ටික වී ටික අයින් කරනවා වගේ නුවණැති සත්පුරුෂයා මේ ශාසනය හොඳට ඉස්සලා ඉගෙන ගන්න ඕනේ වර්තමානයේ මේ ඉගෙන ගන්නේ නැහැ අර්ථයක් දන්නේ නැහැ ධර්මයක් දන්නේ නැහැ pāli භාෂාවක් දන්නේ මේ කිසි දෙයක් ඉගෙන ගන්න නැතුව ව්‍යංජන ඡායා මාත්‍රෙන් අර්ථ අරගෙන දේශනා කරනවා මේ ශාසනයේ හරයවත් දන්නේ වහර කන පිරිසක් ඉන්නවා ඒ වහර කන පිරිසගේ බොහෝ තව පිරිසක් ඉන්නවා ඒ නිසා ඒ ඇත්තු මේක විනාශ කරලා දාගෙන යනවා මේ ශාසනය කියන එක තේරුම් අරගෙන නෙවෙයි එනිසා පින්වතුනි මම ඒ කාරණා ටික පැහැදිලි කරන්න කාලේ සීමිත නිසා මේ ශාසනයේ තියෙන සීලය මොකද්ද මේ ශාසනයෙන් බැහැර තියෙන සීලය මොකක්ද අපි මේ දෙක වෙන් කරගන්න ඕනේ එහෙම නේද දැන් අපි දන්නවා සිදුවත් කුමාරයා උපදින්නත් ඉස්සෙල්ලා මව් දේවිය පෙහෙවස් සමාදන් වෙලා හිටියා ඒ වගේම මේ ශාසනයෙන් බැහැර තපස්වරයෝ හිටියා. ඒගොල්ලෝ දසසිල් සමාදන් වෙලා හිටියා, පන්සිල් සමාදන් වෙලා හිටියා, අබුද්ධෝත්පාද කාලවත් පන්සිල් තියෙනවා. මේ ශාසනයෙන් පංචශීලයේ සහ මේ ශාසනයෙන් බැහැර පංචශීලයේ මොකක්ද? මේ ශාසනය පෙන්නන දුක මොකක්ද? මේ ශාසනයෙන් බැහැර පෙන්නන දුක මොකක්ද? එතකොට මේ ශාසනය පෙන්නන සලායත නිරෝධය මොකක්ද? අනිමිත්ත ශුන්්‍යත අපනිත බව මොකක්ද කියලා වෙන්වෙන් වශයෙන් දැනගන්න ඕනේ. අන්නේ දැනගත්ත කෙනාට අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය අන්න එයාට ධම්මානුධම්ම ප්‍රතිපදාව පනවලා තියෙනවා. එහෙම නැති කෙනාට ඒව කරව නෙවෙයි මේ ශාසනේ. ඒහි පස්සිකෝ ඒව බලව මේ ශාසනේ ඉස්සල්ලා මේ දර්ශනය ඉමස්මින් ධම්ම විනේ මේ ධර්ම විනේ ඉස්සල්ලා හොඳට ඉගෙන ගන්න ඕනේ. දැනගෙන එයාට යන්න තියෙන්නේ. ඒ නිසා මේ ශාසනේ මරණයෙන් පස්සේ නෙවෙයි විමුක්තියක් පනවන්නේ. දැන් අපි මේ පුංචි දරුවන්ට කියනවා පුතේ හොඳට ඉගෙන ගන්න. මේ ජීවිතේ හොඳට ඉගෙන ගත්තොත් මරණයෙන් පස්සේ රස්සාව හම්බ වෙනවා කිව්වොත් දරුවෝ ඉගෙන ගනීද? ඉගෙන ගනී ධම්මේ? ඉගෙන ගන්නේ නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ ඉගෙනගෙන ඉවරුනහම මේ ජීවිතේම රස්සාව තිබුණොත් විතරයි ඒගොල්ලෝ ඉගෙන ගන්න. ඒ වගේ අපිට මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් සම්බන්ධයෙන් මොන විශ්වාසයක් තියාගන්න පුළුවන්ද? ඒ නිසා මේ ශාසනයෙන් බැහැර තමයි හැම වෙලේම මරණයෙන් පස්සේ විමුක්තියක් පණවන්නේ. මේ ශාසනය එහෙම පණවන්නේ නැහැ. මේ ජීවත් වෙලා ඉන්න ගමන්ම අකාලික වූ සාන්දික දිත්තික වූ ධර්මයක් තමයි මේ ශාසනය පණවන්නේ. සංයුත්ත නිකායේ ဒုတိ යච පස්සායතන සූත්‍රවල පෙන්නනවා යෝහි කෝචි භික්ඛවේ භික්ඛු ඉමස්මින් ධම්ම විනේ යෝහි කෝචි භික්ඛවේ භික්ඛු චන්නං පස්සායතනං සමුදයංච අත්ංගමංච අස්සාදංච ආදීනවච නිස්සරණංච යතහ භූතං නප්පජානාති ඖසිතං තේන බ්‍රහ්මචරියං ආරකාසු ඉමම්හා ධම්ම විනයාති මහණෙනි යම් කිසි කෙනෙක් සලායත නිරෝධය තතුසේ නොදන්නව නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූෙක්ම වෙයි කියලා පනවනවා පින්වතුනි එතකොට මේ සලායත නිරෝධය පිළිබඳ අපි ඉස්සලා හොඳට අහලා දැනගන්න ඕනේ අහලා දැනගෙන භව නිරෝධය මේ ජීවිතය තුළදීම සිද්ධ කරගන්නේ කොහොමද කියලා නාමා විදර්ශනා කොහොමද වැඩෙන්නේ මේ කරුණු කාරණා පිළිබඳ ඉස්සෙල්ලා කරන්න ඉස්සෙල්ලා හොඳට අහලා දැනගන්න සලායත නිරෝධයේ ජීවත් වෙලා ඉන්න ගමන් සාක්ෂාත් කරගන්නේ මරණයේ හිමිකාරය කොට ඉඳිමින් කොහොමද මරණයෙන් අපි නිදහස් වෙන්නේ කියන කාරණා මේ ජීවිතය තුළ සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා යම්කිසි කෙනෙක් මෙන්න මේ කාරණා ටික හොඳට ත්‍රිපිටකයට අනුකූලව අහලා ඉගෙනගෙන ඊට අනුවම මෙයා ප්‍රතිපදා පුරනවා නම් මෙයාට ඒකාන්තයෙන් මේ ජීවිතය තුලදීම මාර්ගඵල ලැබෙනවා. එතකොට මම මේ පින්වතුන්ට පැහැදිලි කරන්නේ මේ ශාසනයේ තියෙනවා පරියප්තිය ප්‍රතිපත්තිය ප්‍රතිවේදේ කියලා කොටස් තුනක් තියෙනවා. ප්‍රතිවේද වෙනවා කියලා කියන්නේ මාර්ගඵල ලැබෙනවා. මාර්ගඵල ලැබෙන්න නම් ප්‍රතිපත්තිය නිවැරදි වෙන්න ඕනේ. ප්‍රතිපත්තිය නිවැරදි වෙන්න නම් පර්යාප්තිය පෙළදහම නිවැරදි වෙන්න ඕනේ. ඒ වගේම තමයි සත්‍ය ඥාන, කුත්‍ය ඥාන, කුතඥාන සත්‍ය ඥානේ කරන්නේ මොකක්ද කියලා අපි ඉස්සලා හොඳට අහලා දැනගන්න ඕනේ. එයාටයි කෘත්‍ය තියෙන්නේ. ඊට පස්සේ තමයි කරලා ඉවරයි කියලා. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා අපි ඉස්සලා හොඳට දැනගන්න ඕනේ. ඥාත හොඳට දැනගන්න ඕනේ. ඊට පස්සේ තමයි තීරණය කරන්න, ඊට පස්සේ තමයි ප්‍රහාණය කරන්න ඕනේ. ඒ වගේම තමයි සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ, භාවනාමේ ඥානේ. මෙන්න මේ විදියට මේ සම්බුද්ධ ශාසනයේ නියම හරය ත්‍රිපිටක පෙළදහම ඇසුරු කරගෙන යම් කිසි කෙනෙක් ඉගෙනගෙන මේ ශාසනයට පය තිබ්බොත් ඒ කාන්තෙන් මේ ශාසන දායාදේ මේ ජීවිතය තුලදීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒකට සුදුසුම වටපිටාව ලැබිලා තියෙන කාල පරිච්ඡේදයක තමයි මේ පින්වතුනුත් අපි ඉපදිලා ඉන්නේ. මීට අවුරුදු 25කට 30කට 10කට 15කට එහා හිටියත් මම හිතන්නේ මේ නිවැරදි සම්බුද්ධ ශාසනය ලැබුණේ නැහැ. එනිසා පින්වතුනි ඔබ අප හැම සියලු දෙනාම බොහොම වාසනාවන්තයි. මේ ජීවිතය තුලදීම ආශ්‍රවක්ෂය කරගන්න පුළුවන් වටිනා කියන පරිසරයක් නිර්මාණය වෙලා තියෙන මේ වෙලාවේ අපි උත්සාහවත් වුණොත් මේ සම්බුද්ධ ශාසනේ දායාදී අපි හැම කෙනාටම ළඟා කරගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ මේ උපෝසත සූත්‍රයෙන් පැහැදිලි කරා මේ සම්බුද්ධ ශාසනයේ තියෙන නෛර්යානික බව ශෝභමාන බව, අලංකාර බව මේ කාරණා හරහා පැහැදිලි කරා භික්ෂුන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපatti ධර්මයන් සම්පූර්ණේ කරනවා නම් සම්පූර්ණේ කරන්නේ මෙන්න මේ කරුණු කාරණා මනාකොට දැනගෙන බොහෝම සතුටින් කියලා මේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. එනිසා පින්වත්නි බොහෝ ගැඹුරු වටපිටාවක් මේ හරහා පැහැදිලි කරන්න තිබුණත් සමාජ පසුතලයන් එක්ක කටයුතු කරනකොට අපිට මේ සඳහා කාල පරිච්ඡේදය බොහොම සීමිතයි. නමුත් අපි ඉදිරියේදී මේ කාරණාවන් තවදුරටත් පැහැදිලි කරගන්න උත්සාහවත් වෙමු. ඒ නිසා මේ අංගුත්තර නිකායේ අටක නිපාති උපෝසත සූත්‍රය අසුරු කරගෙන මේ සම්බුද්ධ ශාසනයේ තියෙන සුවිශේෂී භාවයන් පිළිබඳව බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ තියෙන සාන්දිටික බව අකාලික බව මේ කියන කරුණු කාරණා පිළිබඳ අපේ අවධානය යොමු කරගනිමින් ඒ වගේම දහම් දැනුම දියුණු කරගනිමින් ධර්ම ශ්‍රවණයේ තුලින් ධම්මානුපස්සනාව સિદ્ધ කරගනිමින් අති උදාාර කුසල ධර්මයක් સિદ્ધ කරගත්ත මේ කුසල ධර්මය ඔබ අප සෑම සිළු දෙනාටම උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න හේතු උපනිශ්‍ර වේවා කියලා සාදුකාරයක් පවත්වන සාදු සාදු සා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං තේ සීල දනාටම සෙරුවන් සරණයි අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නා උල ධම්මහදය සේනාසන වාසී පූජනීය මාන් කඩවල සමාහිත ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංකෘත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ අත් මෙවන් ධර්මදේශනාවට දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට. ඔබට දරුවන් සරණයි.